දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති මුත් කෝසෝ භගවා මුචාය ධම්මං දේසේති අස්සද්ධෝ සෝ භගවා අස්සාසාය ධම්මං දේසේති පරිනිම්බුතෝ සෝ භගවා පරිනිම්බානාය ධම්මං දේසේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් ගුණකතනය කිරීමේදී පටිසම්භිදා මග්ගපාළියේ දේශනා කරන ලද සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ තේරුම බුද්ධෝ සෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ ස්වයම්බු ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සහිත ਸਰව ධර්මයන් ਸਰවාකාරයෙන් ਸਰවඥතා ඥානයෙන් ආબોධ කොටගෙන බෝධාය ධම්මං දේසීති පිරෝ පාරමේ ඇති සූවිසි අසංක ගණන් ජනතාවට එම චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ කරගන්න පිණිස ධර්ම දේශනා කරනසේක දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති ඒ භාග්‍යවතුන් වහන්සේ ආත්මය දමණය කොටගෙන ඒ කියන්නේ සීලෝම ක්ලේශ ධර්මයන් ਸਰවප්‍රකාරයෙන්ම වාසනා සහිතම ප්‍රාණේ කොට වදාරමින් ආත්ම දමනය කොටගෙන ලෝවැසි අසංඛ ගණන් ජනතාවට ආත්ම දමනය සඳහා ධර්මයේ දේශනා කරනසේක සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේසේති ඒ භාග්‍යවතුන් වහන්සේ ක්ලේශ ධර්මයන් ਸਰවාප්‍රකාරයෙන් ප්‍රහාණය කිරීම නිසාම ਸਰවාප්‍රකාරයෙන්ම සාන්ත භාවයටපත් වී ලෝවැසි අසංජ ගණන් ජනතාවට ආත්ම සංයමයේ පිණිස ධර්ම දේශනා කරනසේක තින්නෝසෝ භගවා කරණාය ධම්මං දේසේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාති කාන්තාර ජරා කාන්තාර, ව්‍යාධි කාන්තාර, මරණ කාන්තාර, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කාන්තාර මේවායින් එතරෙවි සංසාර සාගරයෙන් එතරෙවි සතර මහා ක්ලේශ ඕගයන්ගෙන් එතරෙවි ලෝවැසි අනන්ත පරිමාණ ජනතාවට මේ සංසාර කාන්තාරයෙන්ද සංසාර සාගරයෙන්ද එවාගෙම සියුම්ම ක්ලේශ ධර්මයන්ගෙන් දෙතර වීම සඳහා ධර්ම දේශනා කරනසේක. නුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සියලුම ක්ලේශ බන්ධනයන්ගෙන් මිදී ජාත්‍යාදී සංසාර දුක්ඛ ධර්මයන්ගෙන් අත මිදී අන්ලෝ සතුන්ටද ජාත්‍යාදී සංසාර දුකින් අත මිදීම පිණිස ධර්ම දේශනා කරනසේක අස්සද්ධෝ සෝ භගවා සාසාය ධම්මං දේසේති හේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් ආත්ම సంతානය අස්වැසිල්ලට පමුණවාගෙන ලෝවැසි ජනතාවටද ආත්ම අස්වැසිල්ල පිණිස ධර්ම දේශනා කරනසේක පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධි රාජාන් වහන්සේගේ අභියසදී සවාසන සකල ක්ලේශයන් පරිනිර්වාණය කිරීමෙන් ක්ලේශ පරිනිර්වාණයටපත් වී ලෝවස ජනතාවටද ක්ලේශ පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කරනසේක මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. මේ දේශනාව තුළින් අපි ආબોධ කටයුතු කරුණු රාශියක් අපට මතුවෙනවා. බුද්ධෝ කියන මේ වචනේ බොහෝම ගැඹීර වචනයක්. බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් ඇදිච්ච මේ වචනය හඳුන්වන්නේ ප්‍රඥා කෞසල්‍යතාවයයි. යම් කිසි ධර්මතාවක් ඉතිරිවක් නැතුව ආબોධ කරගැනීමේ ප්‍රඥාවක් වේ නම් ඒ ප්‍රඥාව ඇත්තා උතුමන්ඩයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිතා කරන්නේ. ඒ සම්මා සම්බුද්ධ, ප්‍රඥේක සම්බුද්ධ, ශ්‍රාවක බුද්ධ නමින්ද මේ බුද්ධ පදයේ බෙදීමටපත් වෙනවා. මෙතන බුද්ධෝ කියන්නේ බුද්ධෝ සබ්බඤ්ඤ ඥානෝ සරුවක්නිකා ඥානයෙන් සමන්විත වූ ශාන්තිනායකයන් වහන්සේටයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිත වන්නේ. ඒ මේ බුද්ධත්වයට ඒ ආબોධයට ඒ ප්‍රඥා සම්භාරයට පත්‍යවදාලිය කෙසේද? විෂය සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පංලක්ෂ 12000 විෂයත් නමක් සරුවක්යන් වහන්සේලාගේ ශාසන සම්මුඛ වෙමින් දාන ආදී දස පාරමී පුරමි. සීල සමාධි ප්‍රඥා ගුණ වඩමි. ඥාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන වඩමි. මේ බෝධි සම්භාර පිරීමේදී ඒ මහෝත්තමයන් වහන්සේගේ సంతානයෙහි ගාම්මීර ප්‍රඥා සම්භාරේ පහළ කර ගැනීමට හේතු වන බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන ආවා. සමන් වහන්සේ භවයක් භවයක් පාසා සීල සමාධි ප්‍රඥා සීලසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරමින් ආවා. යම්තාක් බෝධිපාක්ෂික ධර්මයට යම්තාක් පාරමී ධර්මයට යම්තාක් බෝධිකාරක ධර්මයට ඒ සියල්ලම සම්පින්දනේ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තද තුනකින් හැඳින්වීමේදී සීලස්කන්ධ සමාධිස්කන්ධ ප්‍රඥාස්කන්ධ කියන ස්කන්ධ තුනකින් හඳුන්වනවා. ඒ මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ස්කන්ධයන් පරිපූර්ණේ කරමින් ඇවිල්ලායි මේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන මේ ශ්‍රේෂ්ඨ ගුණපදයට සම්බන්ධ වුණේ. බුද්ධෝති කේනත්තේන බුද්ධෝ බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සත්‍යානේකි බුද්ධෝ ආරි සත්‍යයන් තමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා පජායාති බුද්ධෝ සත්ත ප්‍රජාවට ආරි සත්‍ය ආબોධ කරවා වදාළ බැවින්ද බුද්ධ නම් වෙනවා. ජීමාන කාලයේදීම අවස්ථා 27 දෙකදී සූවිසි අසංඛේයයක්ද සසු අවස්ථාවලදී නව කෝටි 60 ලක්ෂයක් ගෙනාද මේ ආරි සත්‍ය අවබෝධ කරවීමෙන් සමන් වහන්සේ බුද්ධ ගුණේ පරිපූර්ණ කළා. සබ්බඤ්ඤතාය බුද්ධෝ අතීතානාගත වර්තමාන සංකත අසංකත ਸਰව ධර්මයන් සියල්ල දන්නා නිසා බුද්ධ නම් වෙනවා. සබ්බ දස්සාවිතාය බුද්ධෝ එසේම අතීතානාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර එවාගේම ලෞකික ලෝකෝත්තර ਸਰව ධර්මයන් සංකත අසංකත ਸਰව ධර්මයන් තමන් වහන්සේගේ නුවණින් දක්නා නිසා බුද්ධෝ නම් වෙනවා අනඤ්‍ය නියතාය බුද්ධෝ ලෝවාසි කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය බ්‍රහ්මාදී කිසි කෙනෙකුගෙන් අසා නොදැනේ තමන් වහන්සේගේම ස්වයම්බුක් ඥාණයෙන් අවබෝධ කළ නිසා බුද්ධෝ නම් වෙනවා. විසමිතාය බුද්ධෝ උදෑසන ඉරෝදාවෙන් ප්‍රබුද්ධ වෙන නෙළුම් මලක් මේ තමන් වහන්සේම ගාම්භීර ආරි සත්‍ය අවබෝධයෙන් ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. නිරුපලේප සංකාතේන බුද්ධෝ ආත්ම సంతානයේ ක්ලේශ කාලුසියම් බිඳුවක්වත් නැති නිසා කෙලෙස් තිලට බිඳක්වත් නැති නිසා බුද්ධෝ නම් වෙනවා. තීනාසව සංඛාතේන බුද්ධෝ කාමාශ්‍රව භවආශ්‍රව ditthාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන්ම ශේකන නිසා බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත විතරාගෝති බුද්ධෝ තුන් ලෝකේන වෙලාගෙන පටලාගෙන ගිලගෙන සිටින මේ රාගයේවත් ලෝභය නැමැති ක්ලේශයෙන් ਸਰව ප්‍රකාරයෙන්ම අතිමිඳුන බැවින් විතරාගයේ බැවින් බුද්ධෝ නම් වෙනවා ඒකාන්ත වේත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් දේශේ වාසනා සහිතවම දේශේ ගාණ්‍ය කනිසා බුද්ධෝ නම් වෙනවා ඒකාන්ත වේත මොහෝති බුද්ධෝ ඒකාන්තයෙන්ම සකල දුක්ඛ ධර්මයන්ට ප්‍රධාන හේතු වන අවිද්‍යාව නම් වූ මෝහය ප්‍රහාණය කළ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නික්ඛිනේසෝති බුද්ධෝ ඒකාන්තයෙන්ම ආත්ම సంతානයේ දමන තවන කිලිටු කරන ක්ලේශ ධර්මයන්ගෙන් තොර වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන මග්ගං ගතෝති බුද්ධෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නැත්තා වූ <clears throat> ඒ කායන මාර්ගයේ ගමන් කළ බැවින්ද බුද්ධෝ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති බුද්ධෝ. එකලාවම අනුත්තර සම්මා සම්බෝධිය නම් වූ සරුවක්නිකා ඥානය ප්‍රතිලාභ කරගත් බැවින් බුද්ධෝ නම් වෙනවා. අබුද්ධි විහෙතත්තා බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ අබුද්ධිය නම් වූ අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින්ද බුද්ධිය නම් වූ ਸਰුවඥතාඥාන සහිත සකල බුද්ධඥානයන් ප්‍රතිලාභ කළ බැවින්ද බුද්ධෝ නම් වෙනවා බුද්ධෝ තීනේ තණ්හාමං මාතරා කතං නපිතරා කතං බුද්ධෝ යන මේ නාමයේ මහා මායා මහා ප්‍රජාපති මෞඛනික් ලැබූ නමක් නොවේ සුද්ධෝදන මහ රජුණන් නැමැති පියතුමා ලැබූ නමක් නොවේ න භගිනියා කතන් න බාතරා කතන් නැගිනි කෙනෙක් ලැබූ නමක් නෙමෙයි සහෝදරයෙක් ලැබූ නමක් නෙමෙයි න මිත්තා මච්චේ කතන් හිතමිතුරන් ලැබූ නමක්ද නෙමෙයි න ඥාති සාලෝහිතේ කතන් මව්පස පියපස ඥාතීන් ලැබූ නමක්ද නොවේ න සමන බ්‍රාහ්මණේ කතන් මහාන බමුණන් විසින් ලැබූ නමක්ද නෙමෙයි න දේවතාය කතන් දෙවියන් බ්‍රහ්මයන් ලැබූ නමක්ද නොවේ. යුක්ඛාන්තිකමේ තම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සා සම්බන්විත ඥානස ප්‍රතිලාභා සච්චිකා පඤ්ඤති යදිදම් බුද්ධෝති මේ බුද්ධෝ කියන සුද්ධ නාමයේ විමෝක්ෂාන්ත කියන ලෝකෝත්තර අරිහත් ඵලයට පත්වීමේදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිමාවට පත්වීම නිමිති කොටගෙන විමෝක්ෂාන්තියේදී ආબોධඥානය ලැබුණ බැවින්ම ධර්මයෙන් ලැබුණා වූ නාමයක් බුද්ධෝ කියන මේ සුද්ධ නාමයේ ඒ මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ආબોධ කරගන්නා ලද මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු මුෂ්ටියක් නොමැතිව ලවස ජනතාවට විවිධාකාරයෙන් දේශනා කරන්න යෙදුණා. ඒ අවුරුදු 45ක් මුළුල්ලේ දසෝදාම දාම් පොත්පත් වල ලියන කියන ලද්දේ නම් අකනිකා බමත්නේ දක්වා උස් වේ ගොඩනගන්න තරම් පොත්පත් ලියන්න වෙනවා. එසේ නමුත් මිනිස්යන් ධාරණය කරගන්න කොහොනා පමණකින් සුවාසෝදාස ධර්මස්කන්ධේ නමින් පිටකත්‍රය අදාපට ලැබී තිබෙනවා. ඒ මේ පිටකත්‍රය ආගත විනය සූත්‍ර අභිධර්ම කියන මේ පිටකත්‍රාගත සම්බුද්ධ ධර්මයේ නිසා අද අපි ලෞතර බුදුරජාණන් වහන්සේ අඳුනාගෙන තියෙනවා. ඒ මේ සරුවඥන් වහන්සේ විසින් දේශන ලද ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හැඳින්වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩෙන පිළිවෙත් මඟ තිසරණේ සමාදන් වූ තන් පතන් ආරම්භ විපස්සක මාර්ගඵලාභයේ දක්වාම දියුණු කරගන්නට වෙනවා. ඒවා අවස්ථා හතකට බෙදෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය නමින් මේ ප්‍රතිපදා අත විසුද්ධිය අතේ පාදා තියෙනවා. තිසරණේ පටන් කෝටියක් සංවර උපසම්පදා සීලය දක්වා දීපයදී සෑම දෙනා විසින්ම සමාදන්ව රක්නා ලැබෙන සීලස්කන්ධය තමයි මෙතන සීල විසුද්ධියට ගන්නේ. ඒ සීල විසුද්ධිය අංග 8කින් පිරුණා නම් තමයි විසුද්ධි සීලයක් වන්නේ. තමා සමාදන්ව ගන්නා ලද සීලයේ අඛණ්ඩ සීලයක් නම් සීල විසුද්ධි. අච්චිද්ද සීලයක් නම් සීල විසුද්ධි. අසබල සීලය නම් සීල විසුද්ධි. අකල්මාස සීලයක් නම් සීල විසුද්ධි. බුද්ධිස සීලයක් නම් සීල විසුද්ධි. විඤ්ඤුප්පසත්ත සීලයක් නම් සීල විසුද්ධි. අපරාමත්ත සීලයක් නම් සීල විසුද්ධි. පටිපස්සද්ධි සීලයක් නම් මේ සමාධි සංවත්තිනේක සීලයක් නම් සීල විසුද්ධි. මෙන්න සීල විසුද්ධියේ කොටස් 8ක් මෙතන කියුණා. සමාදන්ව ගන්නා ලද සීලේ මුලින් අගින් කඩා නොගත්තා නම් අකණ්ඩයි. නැගින් නොකඩා ගත්තා නම් අච්චිද්දයි. හේලිය දසිකපද මිදනු ගත්තා නම් අසබලයි. තනින් තනින් සිකපද නොමිද ගත්තා නම් අකල්මාසයි. කන්නා දිට්ඨියේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකරනවා නම් ඒ සීලය බුද්ධිසයි. එවැනි රක්නා සීලය බුද්ධ ආදී උතුමන් විසින් සාදු කියා පිළිගන්න සුදුසු බැවින් විඤ්ඤුප්පසත්තයි. සීලේ නිසා දිව්‍ය බ්‍රහ්ම ශක්ති රජවැනි සම්පත් ඇතුවේ නැත්නම් පන්නාදිත්‍යයෙන් අල්වා නොගත්තේ නම් අපරාමත්තයි. එසේ රක්නාද සීලය සතර ඉරියව්වේන සමාධියට පදනම් වන බැවින් සමාධි සංවත්තනිකයි. මේ ආකාරයෙන් රත්නාලද සීලය සීල විසුද්ධිය නමින් හැඳින්වෙනවා. සීල විසුද්ධියේ පිහිටාගෙනයි චිත්ත විසුද්ධියේ පිහිටන්නේ ලැබෙන්නේ. චිත්ත විසුද්ධියේ නමින් මෙතන හැඳින්වෙන්නේ සමත භාවනාවෙන් ලැබෙන උපචාර සමාධිය සහ අර්පණා සමාධියයි. සමත භාවනාවේදී උපචාර උපචාර සමාධිය අනිවාර්යෙන් ලැබෙනවා සෑම කර්මස්ථානයකින්ම. අර්පණා සමාධි ලැබෙන්නේ සමත භාවනා 40 30කින් පමණයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, නරණානුස්සති කියන මේ අටෙනුත් ආහාරයේ පටිච්චෝල සංඥා චතු ධාතු අවස්ථාන කියන මේ දෙකයි 10න් උපචාර සමාධිය පමණක් ලැබෙනවා. ඒකත් චිත්ත විසුද්ධියටයි තියෙන්නේ. උපචාර සමාධියෙත් නීවරණ යටපත් වෙනවා. නීවරණයන්ගෙන් සිතේ තොර වෙනවා, විසුද්ධියටපත් වෙනවා. ඊළඟට තියෙනවා ප්‍රථම ඥානයේ පමනක් ලැබෙන කර්මස්ථාන 11ක්. පටික්කුල මනසිකාරයෙන් නම් වූ කායගත සතියයි දස අසුභයයි කියන 11න් ප්‍රථම ඥාන පමනක් ලැබෙනවා. එයින්ද නීවරණ යටපත් වෙන බැවින් රූපාචර අර්පණා සමාධියක් බැවින් ඒකත් චිත්ත විසුද්ධියක්. ඥාන තුනක් පමණ ලැබ පමණක් ලැබෙන භාවනා තුනක් තියෙනවා. මෛත්‍රී කරුණා මුදිතා තුනෙන් ප්‍රථම ඥානයයි ද්විතිය ඥානයයි තෘතිය ඥානයයි තුන පමණක් ලැබෙනවා. එයිනොත් නීවරණ දුක්ඛක්ලේශ යටපත් වෙන බැවින් එයින්ද චිත්ත විසුද්ධිය වැඩෙනවා. එවාගෙම රූපාචර ධාන හතර පමණක් ලැබෙන කර්මස්ථාන එකක් දෙකක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය සහ ආකාශ කසිනය. ආනාපාන සතියෙන් තීක්ෂණ ප්‍රඥාට ධාන හතර ලැබෙනවා. මන්ද ප්‍රඥාට නම් ධාන පහක් ලබන්න සිද්ධ වෙනවා. ආකාශ කසිනේනොත් රූපාචර ධාන හතරක් පමණ ලැබෙනවා. සතරෙනි ධානයේ පමණක් ලැබෙන කමතන් එකක් තියෙනවා. ඒකට කියන්නේ උපේක්ඛා බ්‍රහ්ම විහරණය. මෙත්තා කරුණා මුදිතා තුන වැඩූ අයට උපේක්ඛා බ්‍රහ්ම විහරණයෙන් ලැබෙන්නේ චතුර්ථ ඥානයේ පමණයි. එවාගේම රූපාචන අරූපාචන අෂ්ට සමාපත්තිම ලබන්න කර්මස්ථාන තියෙනවා නමයක්. ඒ තමයි පඨවි කසිනේ ආපෝ කසිනේ තේජෝ කසිනේ වායෝ කසිනේ නීල කසිනේ, පේත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ සහ ආලෝක කසිනය. මේ නමයෙන් ස්ථූපාචර ධාන හතරක් ඒවා උගුලුවා අරෝපාචර සමාපත්තිය හතරක් උපදවන්න පුළුවන්. මේ කියන කර්මස්ථාන 40න් මෙතන 40ක් කියුණා. මේ 40න් ලැබෙන උපචාර සමාධිය සහ අර්පණා සමාධිය කියන ධාන සමාධි නිසා හිතේ නීවරණාදී උපක්ලේශේ යටපත් වෙන බැවින් චිත්තවිසුද්ධිය කියලා හඳුන්වනවා. මේ චිත්තවිසුද්ධිය ලබා ගැනීම සඳහා තමයි මේ බොහෝ සෙයින් සමත භාවනා වඩන්නේ. දැන් මේ අද භාවිතාවට ආරම්භ කරන ලද ධම්මානුස්සති භාවනාවත් උපචාර සමාධිය ලැබෙන සමත භාවනාවක්. ඒ උපචාර සමාධියේ පමණක් ලැබෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හේතුව මේකයි. බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සීලානුස්සතිය ඡාගානුස්සතිය දේවතානුස්සතිය උපසමානුස්සතිය සහ මරණානුස්සතියත් ආහාරේ පටික්කුල සංඥාවක් ධාතු මනසිකාර්යය කියන 10 තියෙන්නේ සම්මුතිය නොවේ පරමාර්ථ ධර්ම අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ පරමාර්ථ ධර්ම මේවා සම්මුති වචන නෙමෙයි සම්මුතියක් නොවේ ප්‍රඥාප්තියක් නොවේ ධාන බාටසිත වැඩෙන්නේ සම්මුති අරමුණේ ප්‍රඥාප්ති අරමුණේ මේවා පරමාර්ථ අරමුණු බැවින් එහිලා රූපාචර ධාන ලැබෙන්නේ නැහැ ඒ ලැබෙන්නේ උපචාර සමාධි පමණයි ඒ කාර්යයට සුද්ධ විදර්ශනා වැඩිීමේදී ලැබෙන චිත්ත සමාධිය වගේ හැබැයි මේ සුද්ධ විපස්සනාවේදී ලැබෙන සමාධියට වඩා ස්ථාවරයකුත් මේකේ තියෙන වැඩි වෙලාවක් පවතිනවා. උපචාර සමාධිය වැඩි වෙලාවක් පවත්වන්න පුළුවන්. ඒකද නීවරණ යටපත් වෙනවා. ඒ අර කාගත සතියේ දසසුභයේ දස කසිනයේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේවා යොකෝම ප්‍රඥාප්ති ආරමුණේ තමයි අර්පණා ලැබෙන්නේ. ඒකයි වැදගත් වෙනස. දැන් අපි ආනපාන සතිය වඩන්නේ පරමාර්ථය නොවේ ප්‍රඥාප්තියේ. ආනපාන සතිය වැඩිීමේදී තමන්ගේ සිතේ අරමුණු කරන ලබන්නේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලයි. ඒ වායෝ ධාතුව කියලා හිතන්නේ නැහැ. ඒක අපේනවා දැනෙනවා ආදි වශයෙන් හිතන්නේ නැහැ. එසේ නොසිතා කරන ලබන්නේ සම්මුති අරමුණක් ගැන චිත්ත සමාධිය උපදවීමයි. ඒ චිත්ත සමාධිය උපදවා ගැනීමේදී චිත්ත සමාධි ආලෝකයෙන් යුතුවයි විපස්සනාවට හරෙන්න ලැබෙන්නේ. දැන් සමත භාවනාවේ තියෙන ප්‍රධාන ආනිසංස පහක්. ඒ මොනවාද? විපස්සනා පාදක ආනිසංසය. නිරෝධ සමාපatti ආනිසංසය. අභිඥා පාදක ආනිසංසය. දිට්ඨ ධම්ම සුඛ විහාර ආනිසංසය. භාවිශේෂානි සංසේ කියලා පහක් තියෙනවා. බෞද්ධයන් වශයෙන් සමත භාවනා වඩනු ලබන්නේ විපස්සනාට පාදක වනු පිණිසයි. සීලේ පතිද්දාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියා දේශනා කළ නිසා සීලේ පීඨා සමත භාවනාවෙන් ධ්‍යාන සමාධි උපදවාගෙන විපස්සනාට හැරෙනවා. ඒ අනුපිළිවෙලින් යාමේදී විපස්සනා බොහොම තීක්ෂණව කළ හැකි වෙනවා. සුද්ධ දාසනා යානිකයට වඩා බොහොම තීක්ෂණව ඊටාම සියුම් නාම රූප ධර්මයන් දකිනින් විපස්සනා කළ හැකි වන්නේ සමත භාවනාවෙන් තියුණු කරගත්ත නුවණැත්තොණ්ඩයි පුළුවන් වෙන්නේ. ඒ නිසා අනුපිළිවෙලින් යනකොට මේ ආකාරයි. එතකොට ආනපාන සතිය වැනි ඒකාග්‍රතා භාවනාවක් වැඩිීමේදී යෝගාවචරයාට මුහුණ පාන්න සිදුවෙන බාධක රසක් තියෙනවා. එන් පාක් තමයි අපි සඳහන් කරන්නේ පංච නීවරණ කියලා. මේ පංච නීවරණ බොහෝසෙයින් මනසට ගැටලුවක්. කොයිතරම් මහන්සි ගත්තත් යෝගාවචරයාට මේ නීවරණ ඉඩ දෙන්නේ නැහැ චිත්ත සමාධිය පිහිටන්නේ. කාමච්ඡන්දේ කියන්නේ යම් යම් දේට ඇලුම් කිරීම ආසා කිරීම. කලින් තිබිච්ච දේවල් ගැන හිතමින් ආසා කරනවා අනාගතයේ ලබන්න තියෙන දේවල් ගැන ආසා කරනවා දැන් දැන් තියෙන දේවල් ගැන බැඳීමක් සිහිපත් වෙනවා මේවා කාමච්ඡන්ද ඒ කියන්නේ මනලොවට ඇති දෙව්ලොවට ඇති කාම ලෝකයට ඇති හැම දෙයක්ම කියනවා කාම වස්තු කියලා මේ කාම වස්තු ගැන නිතර නිතර හිතෙනවා නම් ඒක තමයි කාමච්ඡන්දය කියන්නේ ඒක තමන්ගේ චිත්ත සමාධියට බාධාවක් දිනක් බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු වෙන්න ආසන්න කාලේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජනා ගඟේ වැල් ලෙසක් මං කරනවා. ඒ වැල්ලේම තියෙන වතුර කඩවලින් තැන් පහසු වෙනවා. උන්වහන්සේ දුෂ්කරඥා වතර දාලා පින්දපාතේ වළඳෙමින් 10 15 වෙනි ගත වුණේ. ඒ 15 ඇතුළතදී වැරැහලියේ ගිය වැහැරියේ ගිය තමන්ගේ සිරුර ලස්සනට වැඩිගෙන ආවා. ඉතින් පන් පහස වෙනකොට අතපය පරිමාදිනවනේ. හා දැන් මගේ අතපය වැඩිගෙන යනවානේ කියලා හිතුණා. අන්න උන්වහන්සේක මෙන්න මෙන්න කාමච්ඡන්දේ. මේ කාමච්ඡන්දේ. මේක මට වැඩනොත් එහෙම බුදු බාක බාධාවක් කියලා ඒක සම්පූර්ණයෙන් මෙහිකින් ඉවත් කෙරුවා. එහෙම හිතන්නේ අන්නේ වාගේ පවා තමන්ගේ අවයවයන් ගැන තමන්ගේ කේශ කලාපය ගැන, තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන, තමන්ගේ දන්ත පේළිය ගැන, තමන් පරිහරණය කරන පාවහන් ගැන, පනාව ගැන, පෑන තන්සිල ගැන, ඔරලෝසුව ගැන මේ වගේන පවා නැත් නැති හිතෙනවා නම් ඕක කාමච්ඡන්ද නීවරණයක්. ඒක බාධාවක්. එනි හිතෙනකොට මේ හිතන්නට ඕනේ කි අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනත්ත් ලක්ෂණ, අසුභ ලක්ෂණ. හිතලා ඒක හිතින් ඉවත් කරන්න අපි දැනවත් වෙන්න ඕනේ සතිමන්ත වෙන්නට ඕනේ. ව්‍යාපාද කියන්නේ ඒක අනිත් පැත්ත. තමන් පරිහරණය කරන දේවල් වල තමන්ගේ ශරීර අවයව ගැන තමන්ට සම්මුඛ වෙන දේවල් ගැන යම් යම් අසුබ ස්වභාවයක් දකිනවා නම් අන්න එතෙන් ගැටෙනවා. මඳුරේ චෛල මූණේ වගේ වාහන කොට මැස්සෙක් වාහන කොට හිත ගැටෙනවා. එවාගෙම දත්වල අප්‍රසන්නයක් වෙනකොට හිත ගැටෙනවා. ඉසාවුල් වෙලා තිනොට හිත ගැටෙනවා. ඇඳුම කෙලෙට වෙලා තියෙන හිත ගැටෙනවා. මේ පුතේ ඇදලා තියෙන හිත ගැටෙනවා. ආහාර ගන්නකොට ගලක් හැපුණන හිත ගැටෙනවා. ඔය තරම් හැම වෙලාවෙම අපේ සිත අපි දන්නේම නැතුව ගැටීමටපත් වීම තමයි නිරුස්සන බව තමයි එවාගෙම Taman නොදන් Tamanට අප්‍රසන්න කෙනෙක් ඉස්සරහට ආවන හිත ගැටෙනවා පිටත් වෙන්න ඉස්සලා ඕනෙක් යනවා නම් හිත ගැටෙනවා කකුටෙක් යනවා නම් හිත ගැටෙනවා කැරලේ කනුනේ හිත ගැටෙනවා. ඔය වාගේ හැම වෙලාවෙම තමන්ගේ හිත යම් යම් දෙයක ගැටෙන සුළු වෙනනම් මේක තමයි ව්‍යාපාදය. මේක අපට මහා වාදයක්. අපේ සමාධිමත් වීමට මහා බාධකයක්. තීන මිද්ද කියන ඒට වඩා අන්තරාවක්. ඒක ඉන්නේ මහා ඇතකොට යට වෙනවා වගේ කියලා. මහා ඇතකොට යට වුණාම නැගිටින්න බෑනේ. ඒ වගේ තමයි තීන මිද්ද. තීන මිද්ද කියන්නේ නිදිමතම නෙමෙයි. නිදමත රහතන් වහන්සේටත් තියෙනවා. නිදමත කියන එක කාය ගිලන් තත්ත්වේ නිසා සිදුවෙනවා. නිදමත නෙමෙයි තියෙන මිද්දේ කියන්නේ නිදිමතක් තියෙන මිද්දේට සමානව උපකාරක දෙයක්. ඒක නිවන පචලාය තත්ත්වයන් කියලා නිදි කිඩා වැටි. ඒ හැර තමන් කරන යහපත් ක්‍රියාව කරන්න එපා වෙන්න තියෙනවා. දැන් බෑ පස්සේ පුළුවන් ඒ වාගේ හිතෙන හිතවිලි එනවා. දැන් මහන්සි ඉසරේ දෙනවා ඇඟරේ දෙනවා දාඩියේ දානවා මෙච්චර වැඩ කළා දැන් මට මහන්සි පස්සේ පුළුවනි ඔය වාගේ පසුබට වීම සිදු වෙනවා ඒ කුසාසිතේ පසුබට වීමේදී ඇතිවෙන ගිලන්තකම තමයි මෙතන තියෙන්නේ සා මිද්දේ මේක එකට ඒකාබද්ධ ධර්මතා දෙකක් තියෙන්නේ කියන්නේ හිතේ තියෙන මැලිකම මිද්දේ කියන්නේ හිත තුළ තියෙන ඡායසිකයන්ගේ මැලිකම මේ දෙකාම මා පුදුම විදිහේ අපහසුතාවකටපත් වෙනවා කොයි ලෙසකින්වත් විස උස්සගලින්ද බෑ කිරා වැටෙනවා. අලවෙන්නම හිතෙනවා. ඔය වාගේ අවස්ථාව අපිට මහා බාධාවක්. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා ඒක ජයගන්න හැටි. ඒ වෙලාව ඇහැරලා වටපිට බලන්නට ඕනේ. කන් දෙක අල්ලලා ටිකක් අදින්නට ඕනේ. වතුර ටිකක් මූණේ ගා ගන්නට ඕනේ. පෑන් ටිකක් පානේ කරන්නට ඕනේ. අතපය හොඳට පිරිමැදලා පිළිකඩ අරින්නට ඕනේ. ඒ වගේම එහෙමත් නැත්නම් නැගිටින්නට ඕනේ. ඉරියව් මාරු කරන්නට ඕනේ. ඇවිදින්න සක්මන් කරන්නට ඕනේ. ඔය ඔක්කොම කළත් බැරි නම් නිදා ගන්නට ඕනේ. ඔය විදිහට උපදේශ කියලා තියෙන්නේ මේ තීන මිද්දේ නෙමෙති මහා බලගතු බාධකේ මැඩපත් වුණු පිණිසයි. ඒක දිහාට ආහාර ප්‍රමාණවත්ව ගැනීම, හිතමිත ආහාර ගැනීම, ආලෝක සංඥා හිතේ නිතර නිතර මෙහි කිරීම ආදි වශයෙන් මේ තියෙන නිද්දේ මැඩ පවත් ගන්න අපට පුළුවන්කම තියෙනවා. උද්දච්චය කුක්කුච්චය කියන එක ඒක තවත් බාධාවක්. උද්දච්චය කියන්නේ අලු ගොඩකට ගලක් ගැහුවම විසිරෙන්නා වගේ. ගහක් උඩ කොඩියක් බැඳාම නිතරම සැලෙන්නා වගේ. ජල තලාවකට ගල් කැටයක්, කැබිලිති කෑල්ලක්, කෝටු කෑල්ලක් දැම්මාම කලණේ වන්නා වගේ නිතරම සිට සැලවිසල වේපාම වේ මේ කඩමුණුල විහිදෙනවා. ඒ අවස්ථාව තමයි උද්දච්චය නමින් හැදෙන්න වෙන්නේ. මේක අකුසල සිත්වලම පහළ වෙන දේවල්. ඒකත් මහා බාධාවක්. කුක්කුච්චේ නමින් කියවෙන්නේ තවත් දෙයක්. නොකල කුසල් ගැන කළ අකුසල් ගැන හිත පසුතැවෙනවා. මොනවා හරි සුළු දෙයක් හරි අත්කරද්දක් වුණා නම් ඔය කීතන මතුවලානේ Tamanne හිත වදගෙනවා. ඒක කුකුස. කුකුස කියන්නේ මෙතන තමන් කළ නොකළ කුසල් අකුසල් ගැන පසුතැවිල්ල. පසුතැවිල්ලාමත් ඒක මහා වදයක්. අනේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව නම් බෞද්ධයන්ට බොහොම අඩු කරගන්න පුළුවන් දෙයක්. බෞද්ධයන් තුනුරුවන්ගේ ගුණ හදවතින් පිළිගන්නා නිසා විචිකිච්ඡාව අඩු වෙන බොහොම අඩු කරගන්න පහසු වෙනවා. සත්‍නාත්‍රය ගැන සැකය, සීලේ ප්‍රතිපදාව ගැන සැකය, අතීත කාලය ගැන සැකය, අනාගත කාලය ගැන සැකය ඒ තුන් කාලය ගැනම සැකය හේතුඵල ධර්ම ගැන සැකය මේවා තමයි බාධක විචිකිච්ඡා යන්දයක් නොදැනීමෙන් ඇතිවෙන විචිකිච්ඡාව නොවේ දැන් පාර යනකොට දෙමන් සංගයක් මුණ ගැහුණාම යන්න ඕන පාර මේකද අරකද කියලා හිතන්න පුළුවන් ඒක විචිකිච්ඡාව නීවරණයක් නෙවෙයි ඒ වගේම යම් කිසි ආහාරයක් ගන්නකොට මේක අහවල් දෙයක් අහවල් දෙයක්ද කියලා සැක කරනවා ඒක විචිකිච්ඡාව නෙමෙයි. ඒවට කියනවා ප්‍රතිරූප විචිකිච්ඡා කියලා. විචිකිච්ඡා නම් අර සඳහන් වෙන්නේ උසස් ගුණ ධර්මයන් පිළිීමේදී බාධක වන තුනුරුවන් ගැන සැකය, සීලය ගැන ප්‍රතිපදා ගැන සැකය, තුන් කාලය ගැන සැක, හේතුඵල ධර්ම ගැන සැක මේවා තමයි බාධක විචිකිච්ඡා. මේ ඔක්කොම යටපත් කර ගැනීම සඳහා ගන්න උත්සාහය යෝගාවචරයට මහත් වෙහෙසක් දරන්න වෙනවා. නමුත් මේ වෙහෙස නිමාව දක්වාම දරන්නට ඕන යුද්ධයක් කරන යොමි යුදසේ බලා නිමාව දක්වාම සටන් නොකළොත් ਉਹ පරදිනවා. කොමුළු ජීවිතයේම සැප කරලා යුද්ධයේ යෙදෙන්නට ඕන. හැම ආයුධයක්ම පාවිච්චි කරන්නට ඕන. ඒ වගේම මේ නිවරණ මැඩ පවත්වමින් සමාධි බලය උපදවා ගැනීම සඳහා යෝගාවචරය පුරුදු වෙන්නට ඕන. අපි මේ අනුස්සති භාවනා ගැන විශේෂයෙන් අවධානයක් යොදන්නට ඕනේ. හේතුව ගිහි බෞද්ධයන් වශයෙන් ඉන්න හැම දිනාට ඒක තේලියට දිනපතා භාවනා දිනු කරගන්න අපහසු වෙනවා. සාමාන්‍යයෙන් උදේ ටිකක් වෙලා දහ හන්දෑව ටිකක් වෙලා හොයන දවස තව ටිකක් කොහොමයි කරන්නේ? එහෙම ස්වල්ප වශයෙන් සමද්භා සමාධි භාවනා වඩලා ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනුස්සති ක්‍රමය වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් වයස 7ක 8ක 10ක දරුවෙකුට සෙල්ලෙන් නැතුව විනාඩි 15ක් ඉඳ කිව්වට ඒ දරුවාට ඉන්න බෑ. ඒ දරුවාට නලියන්න වෙනවා. ඉතල කතාවක් කියනන අලියන්න ළමයෙන්ද නලියන්න මං හිතේ කියලා. නලියන්නම ඕනේ. හැරෙනවා එහා මෙහා. දැන් අපි දැක්කා පාසල් ළමයි භාවනා පන්තිවලට වාඩි වාඩි වුණාම විනාඩි 5ක් ඉන්න බෑ. අරේ බලනවා මෙහෙ බලනවා hina වෙනවා. එක එකනට ඇඟින්ෙන් අනිනවා. ওই වගේ සුළු වෙනස්කම් තමයි දරුවාගේ තියෙන්නේ. නමුත් නැනවත් ගුරුවරු නැනවත් දෙමව්පියෝ දරුවෙක් මනාප වෙන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් නොදරුකම. නමුත් ඒ දඩුවාට අපි මේතර 100ක් විතර රූලක් දෙනවා මේක 10 වාරයක් දුවන්නේ කියලා. මේ දරුවා බොහොම සන්තෝෂයෙන් දුවනවා. රූල දිගේ දුවන්නේ. රූල දිගේ දුවලා මහන්සි වුණාම විල හිට ගන්නවා. අන්න ඒක ගොඩ තැම්පත් වෙනවා. ඒ වගේ තමයි අපේ මේ නොදරු හිතේ භාවනා ක්‍රියාම හිතේ කමනාප වෙන්න එපා. මේ හිතේ ස්වභාවය දුවන පණින එකයි. මේ හිතේ ස්වභාවය අත්මනතාවස වීමයි. මොකක්ද මේ අත්මනතාව කියන්නේ? සන්තෝෂයෙන් සිටීම. දරුවා සෙල්ලම් කරන්නේ සන්තෝෂයෙන් ඉන්න. ඒ වගේම හිත දුවන්නේ පණින්නේ විසිරෙන්නේ කොතනද සැපක් කියන්නේ කියලා සතුට හොයන එකයි. මේක තමයි අත්මනතාව කියන්නේ. යම් කිසි විදියකින් මේ අනුස්සති භාවනාවක යෙදීමේදී අර කුඩා දරුවා රූලක දහවාරයක් දිව වගේ අපි බුද්ධ අනුස්සති නැමැති රූලේ දුවවනවා හිතේ. දාස පුරාම බුදු ගුණන් හිතේ කියව කියවා කියව කියවා දෛනික වැඩවලේ දෙනවා. ඉතින් හිත දුවවනවා. දුවවන්නේ රූලකයි. ධම්මානුස්සති සංඝානුස්සති ආදියත් එහෙමයි. කාගත සතියත් එහෙමයි. එතකොට මේ අනුස්සති භාවනාව දාස පුරාම කිරීමේදී මේ දුවන සිතට ලොකු ආස්වාදයක් ලැබෙනවා. ඒ මොකද? නීවරණ නැමැති මේ හොරු හිතට වැඩ ගන්නෙ නෑ. ඒ නීවරණේ ඉතින් ඈත් වෙනවා ඊට වඩා ශක්තිමත් සතියක් මෙතන පවතිනවා. තේලියෙන් තේලියට තේලියෙන් තේලියට අනුස්සති මෙනෙහි කිරීමේදී සතියයි ඥානයයි දෙක අවදීන් කියන නිසා නීවරණ කියන මේ හොරුන්ද ඇතුල් වෙන්න බෑ. ඒක නිසා හිත බොහොම කර්මන්නේව බොහොම අවදීන් පවතිනවා. එහෙම පැවතීම නිසා යම් වෙලාවක යම් වෙලාවක උදේ හරි දවල් හරි රාත්‍රියේ හරි භාවනාවට වාඩි වුණා නම් ඊටාම පහසුවෙන් බාධාවක් නැමැතිව චිත්ත සමාධිය වඩන්න පුළුවන්. එයින් යෝගාවචරය විශාල සතුටක් වින්දිනේ කරනන් අර්ථමනතාවටපත් වෙනවා. භාවනාවේ ආරමුණ හරියට භාවනා නිමිති පහළ වුණාම බොහොම ලොකු සන්තෝෂයක් හිතට ඇති වෙනවා. සිත සොයා සොයා ගියෙත් මේවයි. සොයමින් ගියෙත් මේ වාගේ සන්තෝෂ වෙන දෙයක් කොමක්ද කියන එකයි. අර ඉඳුනම් පිනවීමෙන් ලැබෙන සතුටට වඩා මේ භාවනා අරමුණෙන් ලැබෙන නිරාමිෂ අරමුණේදී ලැබෙන සතුට බොහෝම සැපදායකයි. ඒක නිසි හැටේට වැඩි නම් පස්සේ කෙලිතෙන් කාලවත් මේ හිත දුවවන්න බෑ. ඊට පස්සේ මේ සිත බොහොම කඩින් ඇලීගෙන සමාධිමත් වේවා. මෙන්න මේ පිළිවෙල අපේ බෞද්ධයන් අනුගමනය කරතොත් අනේ මට භාවනා කරගන්න බෑ කියලා කවදාකවත් කියන්නේ නෑ. මට භාවනා කරන්න වෙලාවක් නෑ කියලා කියන්නේත් නෑ. මේ කාර්දු 30කට පමණ ඉස්සරේක මහත්මයෙක් මට කියනවා ස්වාමින් වහන්සේ අපිට භාවනා කරන්න වෙලාවක් නෑ. අපිට ධර්මය හැසිරෙන වෙලාවක් නෑ. නමුත් අපි ධර්මයෙන් නැහැතරේ වෙලාවක් නැහැ ස්වාමීනි කියනවා. ඉතා වැදගත් පිළිතුරක්. ධර්මයෙන් නැහැතරේ වෙලාවක් නැහැ කියනවා. ඒ මොකද කාරණේ? වාඩි වෙලා යමක් හිතන්න වෙලාව නැහැ. නමුත් දාස පුරාම තමන්ගේ සිත කුසල් අරමුණේ පවත්ව ගන්නවා. මේක තමයි කිව්වේ ධර්මයෙන් නොහැසිරෙන වෙලාවක් නෑ කියේ. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපි යෝගාවචර ගිහිපැදි සෑම දිනකට වැඩගත් තැනක් මෙතන දාස පුරා නිින්දෙන් අවදි වූතන් පටන් නැත නිින්දට යනතුරු අපේ සිතේ නීවරණ පහළ නොවන පිණිස මේ අනුස්සති භාවනා ක්‍රම අපි අනුගමනය කළ යුතු වෙනවා. එසේ අනුගමනය කිරීමෙන් අපේ සිත සීල විසුද්ධිය ළඟට චිත්ත විසුද්ධියටපත් වෙනවා. ඒ චිත්ත විසුද්ධිය ලබා ගත්තන් පස්සේ අපට එහි අභිවෘද්ධියක් දකින්න පුළුවන්. ඒ කියන්නේ අනුස්සති වඩමින් හිත තන්පත් කරගත්තා වගේම උපචාර සමාධිය වඩලා අර්පණා සමාධියත් වඩන්න පුළුවන්. අර්පණා සමාධියත් වඩා ගත්තා නම් අන්න ditthi visuddhiyete යොමු වෙන්නේ ඊටාම සුදුසු දොරටුව ඇරෙනවා. ditthi visuddhiye කියන්නේ නාම රූප ධර්මයන් සියල්ල දැක ගන්නා තැනයි. ඒක විපස්සනාව නොවේ. විපස්සනාට දොරෙන් ඇතුල් වීමයි. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානී කියලා. ඒක තමයි දිට්ඨි විසුද්ධිය. එතන දිට්ඨිය පිරිසුදු වෙනවා. නාම රූප සියල්ල දැකලා නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. ඒවා එකක් එකක් ගානේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ, පදත්තානේ මේ අතර අනුව රූප 28ම, චෛතසික 52ම සියලුම කුසල කුසල සිත් මේ ඔක්කොම බලනවා. බලනාර ප්‍රතිසම්පාදිය අනු හේතුඵල සම්බන්ධතාව දැකගන්න ඉස්සර ඒ නාම රූපයන් පරිච්ඡේද කරගත්ත බැවින් දැකගත්ත බැවින් ආධ්‍යාත්මික උද බාහිර උද නාම රූපයන් දැක ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයක ධිට්ඨි විසුද්ධියයි ඊළඟ මේ හේතුඵල සම්බන්ධතාව දකින්නට අතීත අනාගත වර්තමාන නාම රූප පරම්පරාව මෙනෙහි කරමින් අතීත හේතු සොයා බලනවා අධික හේතු සහ බැලීමේදී පූර්ව භවයෙහි අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි කර්මයයි සංස්කාරයයි කියන පහක් හේතු වෙලා මේ භවයෙහි උපදින කර්මයේ රැස් වුණා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියේ මේකයි. ඒ සංඛාරා නිසා මේ භවයේ ප්‍රතිසන්දි විඥානය පහළ වුණා. සංඛාර පත්‍ය විඥානං කියන්නේ ඒකයි. මේ විඥානයේ ඒකාබද්ධව පහළ වුණා නාමයයි රූපයයි. නාමයෙන් නම් මේ සිතේ පහළ වෙන ඡායසික ධර්ම අපි හිතමු සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක සිතක් නම් ඒ විඥාණයේ ඡායසික ධර්ම 34ක් එතන එකතුන 33ක් එකතු වෙනවා. එවාගේම මව කුසක පරිසන්දි ගැනීමේ දුත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන් රූප කලාප තුනක් පහළ වුණා අන්න විඥාන පත්‍යා නාම රූපං කියේ මේකයි. මේ නාම රූප අභිවෘද්ධියටපත් වීමෙන් මොකද සිද්ධ වෙන්නේ? ආයතන හයක් සම්පූර්ණ වෙනවා. එයින් දැන් මන ආයතනේ පිරීලා තියෙනවා. ඡායසික ධර්ම වශයෙන් ධර්ම ආයතනේ තියෙනවා. ඊළඟට රූප ධර්මයන් අභිවෘද්ධියටපත් වෙනවා. මනුස්ස ශරීරයක් ඒ කියන්නේ දවස් 77ක් පිරෙනකොට ඒ මනුස්ස సంతානෙට ඒ දරු වස්තුවට අවශ්‍ය වෙන ඉන්ද්‍රිය ධර්මයන් සියල්ල පහළ වෙලා ඉවර වෙනවා. ඒකනේ සතිය 11ක් ඇතුළතදී. ඉතින් මේ චක්ඛායතනයයි සෝතායතනයයි ගානායතනයයි ජීවායතනයයි කියන මේවා පහළ වෙනවා. කලින්ම කායායතනේ පහළ වෙලා තිබුණා මනායතනය ධර්මායතනය පහළ වෙලා තිබුණා. එතකොට නාම රූප නිසා ආයතන හයක් ඇති වුණා. ආයතන හය නිසා ඒ ආයතනයන් හේතු කොටගෙන ස්පර්ශ හයක් ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනා හයක් ඇති වෙනවා. වේදනා නිසා තෘෂ්ණා හයක් ඇති වෙනවා. තෘෂ්ණාය නිසා උපාදාන හතරක් ඇති වෙනවා. උපාදාන හතර නිසා කර්ම භවය සිද්ධ වෙනවා. කර්ම භවය නිසා උපපත්ති භවයක ජාතිවත් නැත උත්පත්තිය සිද්ධ වෙනවා. අයමත් මේ ආත්මා පරම්පරාව අවිද්‍යා පත්‍ය සංඛාරාදි වශයෙන් නැවතත් මේ પરම්පරාව යනවා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස පිරවරාගෙන දැන් මේ හේතුඵල සම්බන්ධතාව සියල්ල අතීත කාලය ගැන අනාගත කාලය ගැන තුන් කාලය ගැනම දැන ගැනීම මේකට කියනවා ප්‍රත්‍යපරිග්‍රහ ඥානය මේ ප්‍රත්‍යපරිග්‍රහ ඥානයේදී කියනවා කාංකා විතරණ විසුද්ධිය තුන් කාලයේ පිළිබඳ 16 ආකාර සැකසාංකා මෙතින්දි සියල්ලම සේදී යනවා පිරිසිදු වෙනවා. ඒසා සංඛා විතරණ විසුද්ධිය. ඊළඟට යෝගාවචරය කරුන් ලබන්නේ සම්මාසන ඥානයේ පටන් ගැනීමයි. සම්මාසන ඥානයේ වශයෙන් තමන් විසින් දක්නා ලද රූප කලාප 23ක් මේ సంతානියේ තියෙන ඒවත් චිත්තචෛසික ධර්ම සියල්ල සම්පින්දනය කරමින් චත්තානීසාකාර මහා විපස්සනාට නම් වෙනවා. අනිත්‍ය ලක්ෂණ 10යි දුක්ඛ ලක්ෂණ 25යි අනාත්ම ලක්ෂණ 5යි කියලා මේ සම 40 ආකාරයෙන් විපස්සනාට හරවනවා සම්මර්ෂණය කරනවා. මේ සම්මර්ෂණය කිරීමේදී ආලෝක ප්‍රීති පස්සද්ධි ආදී කරුණු 10ක් ඇති වෙන්න පුළුවන්. 10න් කීපයක් හෝ ඇති වෙන්න පුළුවන්. ඒවා පිළිබඳව නිකාන්තය කියලා ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒකට කියන උපක්ලේශ 10 කියලා. මේ උපක්ලේශ 10 ජා ගන්නට ඕනේ ත්‍රිලක්ෂණයට හරවලා. අනිත්‍ය දුක්ඛ අනාත්මයට හරවලා මේවා ජයගත්තාම නාම රූපයන්ගේ සනික සනිකව හරියට ඉදෙන බත් හැලියක පෙන බබළු බිඳි බිඳි වැටෙනවා වගේ ලයිසක් වයින් කොට ජලාශයක පෙන බබළු ඉපදී ඉපදී බිඳෙනවා වගේ නාම රූප බින්දෙන හැටි දකිනවා. එයින් උද්‍යාමයේ ඥානය කියන මේ නුවණ පහළ වෙනවා. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒ ආලෝක ප්‍රීත පස්සද්ධාදී අමාර්ගයේ බවත් ඒ විපස්සනාක් ඥානීම මාර්ගයේ බවත් ආબોධ කර ගැනීමෙන් උද්‍යාමයේ ඥානය පිරිසුදු වෙනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එයින් නවතින්නේ ඊට පස්සේ පටන් ගන්නවා බංගානුපස්සනා වශයෙන් විපස්සනාව රූප සප්තක අරූප සප්තක කියලා ඉතා විශිෂ්ට මනසිකාර ධර්මයක් තියෙනවා. ඒ විපස්සනා මනසිකාරයේ තුලින් විපස්සනා කරන දෝන පවා ඥානේ පවා විපස්සනා කරන්න පටන් ගන්න. ඉතින්ගේ පුදුමාකාර ආලෝකයකින් සීලම චිත්තචෛසික ධර්මයන් රූප ධර්මයන් සියල්ලම 14 ආකාරයකින් විපස්සනා කිරීම නිසා භංගානුපස්සනා කියන විපස්සනා ඥානෙ පිළිබඳ. භංගානුපස්සනා ඥානයයි ඊළඟ තුන් ලෝකයේම බයට හේතුවක් බව දැන ගැනීමෙන් ආදීනව දැකීමෙන් භාසුපත්තාන ඥානි ආදීනව ඥානියත් තුන් ලෝකයේම ගැන සංස්කාර ලෝකය ගැන කලකිරීම වශයෙන් පහළවන නිබ්බිදා ඥානියත් මේ තුන් ලෝකයේම ඊතර වීමේ කැමැත්ත වෙන මුංචිත කාම්‍යතා ඥානියත් මිදීමේ උපාසලකයෙන් වශයෙන් තීක්ෂණ ලෙස ත්‍රිලක්ෂණ විපස්සනා වැඩි යුතුය කියලා දැනගන්නා වූ පටිසංකානුපස්සනා ඥානයත් මේ විපස්සනා වැඩීමෙන් මේ ස්කන්ධ ලෝකයෙන් එතර නිවනටපත් වෙනවා කියන ආબોධය ලැබීමෙන් සිද්ධ වෙන සංකීර්තන කියන සංකාරුපේක්ෂා ඥානයත් මේ ඥාන පරම්පරා පහළ වෙනවා මේකට කියනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය මේ වාගේ පිරිසුදු වෙමින් ගිහිල්ලා ඊළාට යම් කිසි වේලාවකදී තමන්ගේ సంతානයේ සතිපට්ඨාන සතරත් සම්‍යක්ප්‍රදාන හතරත් ඉරිදීපාද හතරත් ඉන්ද්‍රිය ධර්ම පහත් බල ධර්ම පහත් බොජ්ජංග අටත් මාර්ගාංග අටත් ශක්තිමත් බාටපත් වුණා නම් ඍතු සත්‍රාය භෝජන සත්‍රාය කුජල සත්‍රාය ධර්මසාන සත්‍රාය කියන මේවත් හරියට ලැබුණා නම් ඒ මොහොතේදී සංකාරුපේක්ඛා විපස්සනා ඥානයේ යෙදී සිටිනිදී ඒ සිත් සංකාණයෙන් හිත භවංග පතිත වෙලා මනෝද්වාරා වර්ජන ක්‍රියාසිත පාලවීමෙන් අනතුරුව පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියලා කාමාචර ජවන්සේ සතරක් පහළ වෙන එක වීතියක මේ ජවන්සේ සතරෙන් පරිකාරම උපචාර අනුලෝම කියන මේ සිත් තුනෙන් කෙරෙන්නේ නාමයක් හරි රූපයක් හරි සංස්කාර ධර්මයක් අනිත්‍යයි අනිත්‍යයි කියලා හෝ දුකයි දුකයි කියලා හෝ අනත්තයි අනත්තයි කියලා හෝ මෙනෙහි කිරීමයි. ඒකට කියනවා අනුලෝම ඥානය කියලා. ඒකට තවත් නමක් තියෙනවා තීක්ෂණ අනුලෝම ඥානය කියලා. ඒකට තවත් නමක් තියෙනවා උත්පාන ගාමිනී කියලා. මේ අවස්ථාව ළඟට ගෝත්‍ර භෝෂිත පහළ වෙනවා. ගෝත්‍ර භෝෂිත කියන්නේ පෘතුජන ගෝත්‍රයේ පාගාගෙන ආර්ය ගෝත්‍රයට පියනගන වෙලාව. ඒ නිර්වාණය අරමුණු කරනවා. නිර්වාණය අරමුණු කිරීමේදී ක්ලේශ ප්‍රහාණය ඒ සිතින් වෙන්නේ නැහැ. නමුත් නිවන් අරමුණු කරනවා මාර්ගයට ප්‍රථමයෙන්. ඊළාට මාර්ග චිත්තේ පහළ වෙනවා සෝතාපට්ටි මාර්ග චිත්තය. මේ සෝතාපට්ටි මාර්ග චිත්තයේදී ගෝත්‍ර භෝසිතෙන් අරමුණු කරගන්නා ලද නිර්වාණ ධාතුවේ තත්වාකාරයෙන් දැක ගැනීමේදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණය කරනකොට දුක්ඛ සත්‍යයේ ත්‍රිසිඳ ආબોධ වෙනවා සමුදය සත්‍යයේ ප්‍රහාණ වශයෙන් ආબોධ වෙනවා මාර්ග සත්‍යයේ භාවනා වශයෙන් ආબોධ වෙනවා ආර්ය සත්‍යයේ පළමු වරට දැක ගැනීමෙන් එකවර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ වීමෙන් සෝතාපට්ටි මග්ග සමන්නාගත කෙනෙක් බවට පත් වෙනවා ඒ සෝතාපට්ටි මග්ගයේ චිත්තක්ෂණයයි ඒ චිත්තක්ෂණය නිරුද්ධ වෙනකොටම සෝතාපට්ටි ඵල සිත් දෙකක් පහළ වෙනවා අපේ එළියට. ඒ ඵල සිත් දෙකෙන් දෙසිදුවෙන්නේ නිර්වාණය අරමුණු කිරීමයි. එතකොට මේ කියන පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනට කියනවා අනිත්‍ය දුක් අනිත්‍ය දුක් අනාත්ම කියන තුنين අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරන ලැබුවා නම් ඒකට කියනවා අනිමිත් විමෝක්ෂ මුඛය කියලා. ඒකෙන් දොරටුව. අනිමිත්ත විමෝක්ෂයට පිවිසෙන දොරටුව. දුක්ඛ ලක්ෂණය මෙනෙහි වුණා නම් ඒකට ඉන්න අප්පනිහිත විමෝක්ෂ මුඛයේ කියලා. අප්පනිහිත නම් වූ නිවන් දොරටුව. අනත් ලක්ෂණය නම් ඒ සිත් තුනට මෙහි වුණේ ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛය කියලා. ශුන්්‍යත වාසයෙන් නිවනට පිවිසීමේ දොරටුව. ඊළාට අනිත්‍ය වාසයෙන් ලැබූ මාර්ගය නම් අනිත්‍ය වශයෙන් දැකීමෙන් ලැබුව මාර්ගයයි ඵලයයි නම් නිවනයි නම් ඒ තුනටම කියනවා අනිමිත්ත විමෝක්ෂය. දුක්ඛ ලක්ෂණය වැටීමෙන් නම් මේ මාර්ගය ඵලයයි නිවන ලැබුණේ ඒකට කියනවා අපනිහිත විමෝක්ෂය. අනත් ලක්ෂණය වැටීමෙන් නම් මාර්ගය ඵලයයි නිවනයි ආબોධේ ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂය. මේ කියන අවස්ථාවටපත් වුණාම එයින් නවතින්නේ ඒක භවංග පතිත වෙලා ආවර්ජනාසිත නැත්නම් ප්‍රතිවේක්ෂා චිත්ත වීති පහක් පහළ වෙනවා. මග්ගම් ප්‍රලංච නිබ්බානං පච්චවේක්කති පණ්ඩිතෝ. සේසේ කිලේසේ හීනේච පච්චවේක්කති වානවා. ඒ කියන්නේ Tamanට ලැබුණා වූ මාර්ගය අසවල් මාර්ගය කියලා මාර්ගය මෙනෙහි කරන චිත්ත වීතියක් පහළ වෙනවා. Tamanට ලැබුණා වූ ඵලය අසවල් ඵලයයි කියලා ඵලය අරමුණු කරන චිත්ත වීතියක් පහළ වෙනවා. තමන් ලැබුණේ අසවල් ලක්ෂණ ඇති නිවනයි කියලා නිවන අනුමුල් කරන චිත්ත වේතියක් පහළ වෙනවා. ඇතම් කෙනෙකුට මෙතෙක් මගේ සිතේ කෙලෙස් ප්‍රහාණය වුණා කියලා නැතුව කෙලෙස් මෙනෙහි වීමේ චිත්ත වේතියක් පහළ වෙනවා. එවාගේ මෙතෙක් තව ක්ලේශයන් අවශිෂ්ටයි ඉතුරුයි කියලා ඉතුරු කෙලෙස් ගැන මෙනෙහි වීමේ චිත්ත වේතියක් පහළ වෙනවා. මේකට කියනවා ප්‍රත්‍යක්ෂා ඥානය කියලා. මේකට තවත් කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. විමුක්ති ඥාන දර්ශනයයි. දැන් කියනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනය. සීලය කියන්නේ සීලස්කන්ධය, සමාධිය සමාධිස්කන්ධය, ප්‍රඥාව නම් මේ ලෝකෝත්තර මාර්ගඵල දක්වා වැඩෝ නුවණ. විමුක්ති කියන්නේ ඵලේතා නිවනට නම. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මෙන්න මේ ප්‍රතිවේක්ෂා ඥාන. දැන් එතකොට යෝගාවචරයා සෝතාපන්න පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ සෝතාපන්න වූ බව නවතින්නේ තවත් තමන්ගේ ආත්ම ශක්තිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න තියෙනවා නම් අයමත් උද්‍යාමී ඥාණයෙන් පටන්ගෙන ඊපස්නා ඥාන වඩන අනුපිළිවෙලින් ගිහින් සකදාගාම මාර්ගඵල නිවන ආબોධ වෙනවා. තවත් දුර ශක්තිය තියෙනවා නම් උද්‍යාමී ඥාණයේ ඉඳලා විපස්සනා ඥාන වඩන අනාගාම මාර්ගඵල නිවන ආબોධ කරගන්නවා. තවදුර හිතේ ශක්තිය තියෙනවා නම් අයමත් උද්‍යාව්‍ය ඥානයේ සිටි ප්‍රාසනා ඥාන වඩලා අරිහත් මාර්ගඵල ප්‍රතිලාභයටදපත් වෙනවා. මේ අනුව සලක බැලීමේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පෙරූ බෝධි සම්භාරයේ හේතුවෙන් අනුන්ගේ උපදේශයක් නැමැතිව ආනාපාන සති භාවනා පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම ඒ බෝමුලදී සම්පූර්ණ කරන අෂ්ට සමාපත්තිලාභීව పూర్වේ නිවාස ඥානයෙන් අතීත ස්කන්ධ පරම්පරාව ਸਰවාකාරයෙන් දැකගත් චතුප්පාත ඥානයෙන් අතීතානාගත වර්තමාන තුන් කාලයට ඇති හිත ඇති හිත නැති සෑම ධර්මයක්ම දැකගත් පටිච්චසමුප්පාදයන් හෝ විපස්සනා ඥාන වඩමින් අල්යම් කාලයේදී මේකෙන් ලද සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලානුක්‍රමයෙන් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්බිදා ඥාන ආදී කොට ඇති අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති ਸਰුවඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊමේ ਸਰුවඥන් වහන්සේ තමන් වහන්සේ බෝධි සම්භාරේ පිළිවේ බුද්ධෝහං බෝධයිස්සාමි නොත්තෝහං මෝක්ෂයේ පරේ තින්නෝහං චාරයිස්සාමි සංසාරෝගා මහ භය කියන පැතුමෙන් යුතුව බැවින් ඒක අදාළ බෝධි සම්භාර පිරී තිබුණු බැවින් තමන් වහන්සේ ධම්සක් දෙසීමේදී පටන් පරිනිර්වාණ මංචකයේ දක්වාම අවස්ථානුකූලව සුදුස්සන්ට දහම් දෙසලා ඒ දසෝ දහමින් සූවිසි අසංකේයයේ නාගෝති 60 ලක්ෂයක් දෙන ආරි සත්‍ය බෝධයෙන් අමා මහ නිවනට පමුණවා වදාලා එමේ සරුවඥන් වහන්සේගේ ශාසනය තමයි අද අපි මේ සීලයක් පුරන්නේ සමාධියක් වඩන්නේ විපස්සනාවක් වඩන්නේ ආගමික පිළිවෙත් තුළ යෙදෙන්නේ මේ හැම කටයුත්තකදීම අපි සලකා බලන්නට ඕනේ අපේ චිත්තසංතානයේ කුමක්ද වැඩෙන්නේ කියලා. අපි নমස්කාරයේ කියන කොටත් පින්නතුනි අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. තිසරණයේ කියන කොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ශික්ෂාපද එකක් ගන්න කියවීමේදීත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දොස් නගා සාදු කියනකොටත් අපේ සිතේ වැදෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුපාණ දැල්වීමේදී සුවඳ කෝර දැල්වීමේදී මලක් පාන සකස් කොට තන්පත් කිරීමේදී එවාගේ බුද්ධ පූජා පැවැත්වීමේදී බුද්ධ වන්දනා කිරීමේදී අපේ සිතේ වැදෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. වතාවත් පිරීමේදී එවාගේම සිල් පේවීමේදී එවාගේම ආසන පැනවීමේදී එවාගෙම පියවර නැගීමේදී කුසල් සිතින් හැම වෙලාවම අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි ආනාපාන සතිය වැඩිීමේදී මේ බුද්ධානුස්සති ධම්මානුස්සති ආදී අනුස්සති වැඩිීමේදී දාම් පොතක් කියවීමේදී දාම් පදයට සවන් දීමේදී අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් අපි සලකා බලමු දැන් මේ බණ පදයක් අපි කියනකොට බණ පදයට සවන් දෙනවා දෙගොල්ලේ. දේශකයන් වහන්සේ දේශනවා ශ්‍රාවක පිරිස අසනවා. දෙගොල්ලට හැදෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග. හැබැයි එකවර අත හිතේ පහළ වෙන්නේ නැහැ. එකවර අත පහළ වෙන්නේ මාර්ගඵල ඥානෝගේ විතරයි. ඊට න්‍යා ලැබෙන්නේ අඩු ගානේ හතරයි, මධ්‍යම ගානේ පහයි, උපරිම ගාන හයයි. අඩු ගාන හතර කියන්නේ නුවණින් තොරව කුසල් සිතක් කියනකොට මාර්ගාංග හතරයි. නුවණින් යුතුව කුසල් සිතක් කියනකොට මාර්ගාංග පහයි. සීලයක් සම්බන්ධ කුසලයක් නම් මාර්ගාංග 6යි. මෙන්න මේමයි මාර්ගාංග අපේ සිතේ වැඩෙන්නේ. දැන් අපි සලක බලමු අපි බණ පදයක් කියනකොට දේශකයන් වහන්සේගේ සිතේ ලැබෙන්නේ මොනවද? දේශකයන් වහන්සේ මන අතියෙන් මන නුවණින් ඒ දේශනේ පැවැත්ීමේ දේශිත බොහෝ සෙන් සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත කුසාසිත තේලියක්. ඒ කුසාසිත තේලිය හිතේනවා සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ඥානය සම්මා දිට්ඨියයි. එවැගේම මේ කුසාසිත නැවත නැවත පවත්වා ගැනීමේ නම් වල සිතක් කියන එක චෛතසිකයක් කියන එකට කියනවා කුසල විතරකයක සම්මා සංකල්පනාවයි. ඒ වගේම මේ බණ පදයක් කියන්නේ කියන්නේ දේශකයන් වහන්සේගේ නූපං අකුසල් නූපදී යන උපං අකුසල් දුරු වී යන නූපං කුසල් සිත් පහළ වෙන උපං කුසල් සිත් වැඩෙනවා ඒ සඳහා හිතේ දිනමත් කරන වීරිය සම්මා වායාමයයි දේශකයන් වහන්සේ කය සිහියෙන් පවත්වගෙන ඉන්නවා හිතේ සොම්නස සිහියෙන් යුක්තව තියෙනවා සිතේ කුසල් සිත සිහියෙන් යුක්තව තියෙනවා ඉතිරි ඡායසික ධර්ම සිහියෙන් යුක්තව තියෙනවා එතකොට සම්මා සතියයි. දවල් සිතක් ගන්න ඒකාග්‍රතා ඡාසිකේ පහළ වෙනවා. ඒකාග්‍රතාව සම්මා සමාධියයි. ආනපින්න තුන්නත් එහෙමයි. ආනපින්න තුන්ගේ සිතේ එළඹ සිට සිහියෙන් නුවණින් අහනවා නම් එතින් දී පහළ වෙනවා මාර්ගාංග පහ. මේ අහන්නේ බුදුබණ පදය මේක බුද්ධ වචනය මේක ඒකාන්තයෙන් සත්‍යය කියලා පිළිගැනීම වශයෙන් පහළන නුවණ සම්මාදිට්ඨියයි. එවාගෙම ඒක නැවත නැවත ආහන්නිත යොමු කරවන ලබන්නේ සම්මා සංකල්පනාවයි. ධනපදී ආහන්ද ආහන්න නූපං අකුසල් නූපදී යන උකන්න අකුසල් දුර්වි යන නූපං කුසල් උපදින උපං කුසල් වැඩන උත්සාහයසිතේ තියෙනවා වීරිය. ඒක සම්මා වායාමයයි. ධන ඇසීමේදී පෙළවෙන්නේ නැතුව සමාධිමත් වුණා වාගේ හිත සිහියෙන් පවත්වා ගැනීම කායානුපස්සනා සත්‍යයි. කුසල් චිත කියන්නේ ඇති වෙන සොම්නසේ සිහියෙන් යුක්ත බැවින් වේදනානුපස්සනාවයි. කුසාසිත සිහියෙන් යුක්ත බැවින් චිත්තානුපස්සනාවයි. කුසාසිත යතිනිචාසිත සිහියෙන් යුක්ත බැවින් ධම්මානුපස්සනාවයි. මේක සම්මා සතියයි. ජවන් සිතක් සිතක් ගානේ ඒකාග්‍රතාව පවතිනවා. කුසල සිතේ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ අනුව බැලීමේදී අපි මේ බණ කීමෙන් ඇසීමෙන් දෙපසින්ම සිදුවෙන්නේ මාර්ගාංග සිතේ වැඩිමයි. සීලයක් සමාදන්ව සීලයක් ආවර්ජිනා කරනකොට මාර්ගාංග 6 6 වැඩෙනවා. මාර්ගාංග 6 6 කියන්නේ අර සීලාංග එකක් මේ පහට එකතු වෙනවා. වචනෙන් වාක් විරතියක් නම් එතෙන්දී සම්මා වාචා මාර්ගාංගය ඇති වෙනවා. කාය විරතියක් නම් එතෙන් සම්මා කම්මන්ත මාර්ගාංගය ඇති වෙනවා. ආජීව පරිසුද්ධ සීලයක් නම් එතෙන්දී සම්මා ආජීව මාර්ගාංගේ පහළ වෙනවා. තුන එකවර පහළ වෙන්නේ එකක් තමයි එකවර ලැබෙන නිසා හයක් ලැබෙනවා. මේවා වැඩෙනකොට පින්නතුනි මුලින් සඳහන් කළ බෝධිපාක් ධර්ම 37ම අපේ වැඩෙනවා. මෙන්න මේක නිසා මේ ආර්ය සත්‍ය අවබෝධයට අපි චිත්තක්ෂණයක් ගානේ සමීප වෙනවා. ඒ කොහොමද? මේ මාර්ගාංගා බෝධිපාක් ධර්මයන් සිටේ වැඩෙන්න වැඩෙන්නේ කල්ප කෝටි ගණන් සංසාරය අපට කෙටි වෙනවා. ජාත්‍යාගේ සංසාර ගමන කෙටි වෙනවා. මෙන්න දුක්ඛ සත්‍ය අවබෝධයේ සමීප වෙනවා. කල්ප කෝටි ගණන් සංසාරයේ ඈතට යන්නේ කෙලෙස් ස්කන්ධය අපේ කෙටි වෙනවා. අන්න සමුදය සත්‍ය අවබෝධ වෙන හැටි. කල්ප කෝටි ගණන් ඈත ගිහිල්ලා දකින්න තියෙන නිවන අපට ලං වෙනවා. නිරෝධ සත්‍ය අවබෝධ වෙනවා. කල්ප කෝටි ගණන් ඈත ගිහිල්ලා මේ පරිපූර්ණ කරගන්න තියෙන මාර්ගාංග අපි චිත්තක්ෂණයක් ගානේ වැඩි දියුණු කරගන්න. ඒ මාර්ග සත්‍ය අවබෝධ වෙන්නේ ඇති. මේක නිසා අපි කුසල ජවනයේ චිත්තක්ෂණයක් ගානේ සිදු කරනු ලබන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වීමයි. එනිසා මේ බුද්ධෝත්පාද කාලයක චිත්තක්ෂණයක් තරම් කෙටි කාලයේ මිල කරන්න බෑ රංගුවන් වලින් මාපලයෙන් මිල කරන්න බෑ. චක්‍රවර්ති රාජ්‍යයෙන් මිල කරන්න බෑ. සත්‍විති සත්‍යව රජ පදවියෙන් මිල කරන්න බෑ. බ්‍රහ්ම රාජ පදවියෙන් මිල කරන්න බෑ. ඒක ජවන්සිතේ තියෙන ශක්තිය. ඒ නිසා කුසල ජවන්සිතක ඇති ශක්තිය මේතරම් උදාරයි ශ්‍රේෂ්ඨයි එනිසා අපි දවසේ අවදි වූ තැන් පටන් නිින්දට නැතුරු උත්සාහවන්ත වන්නට ඕනේ හැම ඉරියව්වකම හැම ක්‍රියාවකදීම කුසල් සිතින් කටයුතු කරන්න. ඒ සඳහා අපි අනුස්සති පුරුදු කරන්නට ඕනේ. අනුස්සති පුරුදු කිරීමේදී අපේ සිතේ සීලයක් වැඩෙනවා, සමාධියක් වැඩෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා. මේ අනුව තමයි මහා බෝසතාණන් වහන්සේ භවයෙන් භවයට භවයෙන් භවයට අතරක් නෑර උපනිශ්‍රේ සම්පන්නව ඇවිල්ලා බෝධි සම්භාර පුරාගෙන විචි අසංග කල්පයක් තරම් දීර්ඝ කාලයේ ගෙවාගෙන මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුනේ. පසේ බුදුවරයන් වහන්සේලා දෙයා සංකේකල්ප ලක්ෂයකින් පසු ඒ වගේ පසේ බුද්ධත්වයට පත් වෙන්නේ මේ හිත ප්‍රසුදු කර ගැනීම නෙවෙයි. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකාසංක කල්ප ලක්ෂයක්ම බෝධි සම්භාර පුරාගෙනයි අදසව තනතුරෙන් මේතර චිත්තසංතානය පිරිසුදු කරගන්නේ. මහාසාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් තිස්සේ මේ ඉදිරියට දිනු කරගෙන ඇවිල්ලා ඒ මහාසාවක තනතුරෙන් අරිහත්ත්වයටපත් වෙන්නේ. සසු ආර්යයන් වහන්සේලාද කල්ප දහස් ගණන් තිස්සේ හිත දිනු කරගෙන ඇවිල්ලා ඒ උත්තරීතර මාර්ගඵල ධර්මයන් සාක්ෂාත් කරගන්නේ. මේ අපි සිතන්නට ඕන අපෙත් එසේ මෙසේ ආය නෙමෙයි. සමාත කල්පසේ ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් ඈතින්ලා පේනවා ඇති. අපේ නිවන් ගමනට අපේ පියවර නගලා තියෙනයි මේ උපනිෂදයේ සම්ප්‍රත්‍යයතුව සිල් රැකෙන ඉදිරිපත් වෙන්නේ භාවනා කරන් ඉදිරිපත් වෙන්නේ. එනිසා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම తాවකාලික බව තේරුම්ගෙන මේ తాවකාලික වූ නා අනේක විද ක්ලේශයන්ද පාත්‍ර වෙන විශේෂ වෙන මේ ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තර නිර්වාණය නැමැති වෙනස් නොවන සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යම වූ සිතින් මේ සීල භාවනා පිළිවෙත් නඟට අපි යොමු වී සිටින්නේ බොහෝ කාලයකට දියුණු කරගෙන මේ ඉසයි කියලා අපි හිතේ සොම්නස ඇති කරගෙන අදත් මේ දවසේදී උදේ පටන් මේ වෙනතුරු කාය තන්පත් කරගෙන වචනේ තන්පත් කරගෙන සිත තන්පත් කරගෙන බලවත් ශ්‍රද්ධාවෙන් බලවත් ස්මෘතියෙන් බලවත් ප්‍රඥාවෙන් වීරියෙන් යුතුව මේ සීල භාවනා ප්‍රතිපත්තිය යෙදීම හේතුවෙන් අපේ సంతානයේ වැඩුණා වූ ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මය අපට ධ්‍යාන අභිඥා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් අවබෝධ කර ගැනීම දක්වා හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු